අපේ හඳුරන්නේ දෙවෙනි ප්‍රශ්නය අපේ හඳුරන්නේ අර වහන්සේ දේශනා කරා මේ බුදුරජාණන් වහන්සේට පූජාවන් කරනකොට අපි අර සහ අපි කියමු අපි කාලය ඉවර වෙච්ච දෙයක් සතෙකුට දෙන එකයි අතර ටික ලොකු වෙනසක් තියෙනවා. එතකොට හාමුදුරනේ දැන් අර අපි කියමු මේ මට එකපාරට මතක්ුණේ අර ඔය ග්‍රීක දේව කතාවක තියෙන හාමුදුරනේ මේ මර්කරි කියලා දෙවියෙක් ඉඳලා තියෙනවා. මර්කරි කියන්නේ අපේ අර වෙසමුණි රජුර වගේ කෙනෙක්. මේ දැව දීවරය වගේකට මේ කැස්බෑව වගේක් අහුවෙලා තියෙනවා ඒගොල්ලන්ට මේ දැලට. ඉතින් අර මා ඒගොල්ලෝ කරලා තියන්නේ කැස්බෑ මස් මොනවද කියලා දන්නේ නැහැ. කොමරි හැදුව ඉව්වට පස්සේ කණ්ඩ බෑ. කණ්ඩ බැරි නිසා මර්කරි අර දෙයිය පැත්තකින් යනවා දැකලා මර්කරිට අඬ ගහලා පූජා කරලා තියෙනවා මේ අරගලන්ට මර්ගරිට තේරලා තියෙනවා මේ මේගොල්ලන් කණ්ඩ බැරි හින්දා තමයි මේක දෙන්නේ. ඉස්සෙල්ලා ඔගොල්ලෝ කාලය පෙන්වන්න කියලා මේ මර්ගරි තර්ජනය කළා තියෙනවා. ඊට පස්සේ ඔගලන්ට කණ්ඩ බැරි ඒව අනිත් අයට දෙන්න එපා කියලා. ඒ වගේ හැමතුරුනේ අර ඔබ වහන්සේ දේශනා කරේ අර මැටි බඳුන ඒ සහ වාදන තියෙද්දි අපි පරිභෝජනය කරන්න නැති දෙයක්, ඒ කියන්නේ පල්ලෙහා දෙයක් දෙන්න ඕනේ නැහැ කියලා. අමුතර අපි කියමු මේ බල්ලොන්ට පූසන්ට දෙන එක වෙන දෙයක් නේද අම්තරනේ. ආ ඒ කියන්නේ අපිට අනුකම්පා බුද්ධියෙන් දෙන්න පුළුවන්, අනුග්‍රහ බුද්ධියෙන් දෙන්න පුළුවන්, පූජා බුද්ධිය. ඒතකොට අනුකම්පා බුද්ධියෙන් සහ අනුග්‍රහ බුද්ධියෙන් දෙන දෙයට උසස්ම දේ දිය යුතුයි කියලා එහෙම නියමයක් නැහැ. ඒක එතනට ගැලපෙන්න. දැන් අපි හිතමු දුගියාවිත් ඉල්ලනකොට අපි රන් බඳුනේ දිය යුතුයි කියලා එකක් නැහැ නේ. මේ මනුස්සයාට ගැලපෙන්නේ. මේ මනුස්සයාට කන්න ටිකක් නේ දෙන්න ඕනේ. ඒතකොට අපි බුදුහාමුදුරන්ට පූජා කරනකොට රන් බඳුනේම පූජා කළ යුතුයි කියලා නියමයක් නැහැ. හැබැයි අපේ ගෞරවය, අපේ ප්‍රසාදය, අපේ ඉහළ අපේ මනස ඉහළම තැන බුදුරජාණන් වහන්සේ කියන චරිතය නම් වැඩ ඉන්නේ. එතකොට ඒ ප්‍රමාණය මත තමයි අපි දිය යුත්තේ අපි තියෙන බඳුනේ උසස්ම එකේ දෙනවද නැද්ද කියන එක තීරණය වෙන්නේ සද්ධාව සහ ඒ ගුණය හඳුනාගත්තු ප්‍රමාණයත් එක්ක. ඉතින් ඒ මත තමයි අපේ කුසලය තීරණය. එහෙම හඳුරන්නේ. ඒ ප්‍රශ්න දෙක තමයි ඔබ අන්තර බොහොම පිං පැහැදිලි කිරීමට.